යෝගාවචරයට වැටෙනවා සතිය වැඩෙනවා නම් සතිය දියුණු වෙනවා නම් එකම අරමුණටම ගුණ දාගෙන ඉඳලා කියනවා. ඇක්චුලිව පිටවීම දෙකෙන් හිත පිට යන මේකට කියනවා විෂයාභිමුඛ භාව ප්‍රතිපත්තිය. තමන්ගේ භාවනා විෂය අභිමුඛයේ භාවයේම තමන්ට තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා සතෝ ආස සති සතෝ පස්ස සති කියන පියවරේදී යෝගාවචරයට තිබිය යුතු අනුග්‍රහය තමයි බොහෝ වාර ගානක් ආස්වාද ප්‍රසවාස දෙකත් එක්ක වැඩ කරන්න සතිය පිටාරින්න මේ දේ සඳහා සතිය සතිය විසින්ම කස කැවෙන්න, Java කැවෙන්න, ගැම්ම අල්ලගන්න ඉස්තරලා ඒක හයස කරයි. නැවත නැවත යෙදවිය යුතුයි. මේ යෙදවීමල තමයි අපි වීර්ය අවශ්‍ය කරන්නේ. මුලින් මුලින් ඒ අරමුණ එනකොටම ඒකට විහිදුවීම සඳහා ඊතලයෙන් විඳින්නවා වගේ නැත්නම් ගල් ගලක් කරන වතුරට දමන්නා වගේ ඒක යවන්න අරමුණට හිත නංවන්න මෙනෙහි කරන්න ලොකු වීර්යයක් මුලදී අවශ්‍යයි. ඒක ආතාප වීර්ය කියලා කියනවා. යම් වෙලාවකට ඒ වීර්ය yaadෙනවනම් හරියනවනම් සතිය අර කියපු විෂයාභිමුඛ භාව කියන අරමුණටම මූලට මූල දාලා ඉන්න මට්ටමට එනවනම් අපිට අර වීර්ය එච්චරම අවශ්‍ය කරන්නේ නැහැ. මොකද සතිය සතිය විසින්ම අරමුණ එනකොටම සූදානම් වෙන ගතියකටපත් වෙනවා. මෙන්න මෙතෙන්දි තමයි අපිට පුළුවන් වෙන්නේ ආචාර්යයා යකඩ රත් වෙච්ච වෙලාවේ තලා ගන්නවයි කියන කතාව ප්‍රයෝජන ගන්න. අරමුණ මතුවෙනකොටම අරමුණ විශේෂෙහි යෙදීමට අපේ දක්ෂකම කවදාකවත් ආරම්භ වෙන්නේ නැහැ. අපි බොහෝ විට අරමුණ දකින්නේ ඇති වෙලා චිත්තක්ෂණ ගානක් ගියාට පස්සේ. එතකොට අරමුණ සීතල වෙනවා. අපිට අවශ්‍ය වෙනවා ඒ බව දැනගෙන නැවත නැවතත් ඒ අරමුණේ විඳලා එන්න එන්න එන්න අරමුණ එනවා හා සමගම අවස්ථාවක් ඉඳ නොතබ වහාම අරමුණට හදාවන්න. අරමුණට බැස ගන්න. අරමුණත් හිතත් අතර ඉඩක් නොතබ. අරමුණට බැස ගන්න ගියොත් ඒ හරියට හොරෙක් දැක්කට පස්සේ ඉඩක් නොදී දෙකක් එක්කල්ලා හිත බදලා අල්ල ගන්නවා. ආහනේ ගතියේ එන්න ටික වේලාවක් යන බව හැබෑව. නමුත් යෝගාවචරය බව දැනගන්න දැනගෙන කටයුතු කරන්න හේතු මේ අදහස් ගන්න ඕනේ අරමුණේ බොහෝ වේලාවක් ඉන්නකොට තමයි අපිට එන්න පාරටම එන වේගෙටම වහාම සූදානම් වෙලා ඒ අරමුණ සතියට යට කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට තමයි මේ විෂයාභිමුඛ භාව පච්චපට්ඨාන කියලා කියන තැනකොට යෝගාවචරයේ සෑහෙන පෙළගස්මක් එකලස් වීමක් සිදු වෙනවා. ආන එකෙන් එනකොට අරමුණයි හිතයි දෙක අතරමැද කල්පනා කර කර ඉන්න වෙලාවක් නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන වෙලාවක් නැහැ. හිතන්න වෙලාවක් නැහැ. කොහාම අරමුණ සූදානම් මේ හිත සූදානම් වෙලා තියෙනෝනේ අත් වෙනවත් හා සමග මේකට හිත මෙහෙවන. මේ විදිහට යනගන්නම් ඒ හිතේ කවදාකවත් මේ මතුවෙච්ච අරමුණට ප්‍රේම කරන්න ආදරය කරන්න ලෝභ කරන්න වෙලාවක් එන්නේ නැහැ. ඒ වගේම මතුවෙන අරමුණක එක ද්වේෂ කරන්න ගැටෙන්න වෙලාවක් එන්නේ නැහැ. ඒ කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද දෙකට මේ විදිහට බලනකොට නම් ඉඩක් එන්නේ නැහැ. සීල මිද්ද කියන නිදිමතට ඉඩක් එන්නේ නැහැ මොකද අර වීර්ය ආතාප වීර්යයක් කියන රත් කරන වීර්යයක් ඒක සීතල වෙන්න මිදෙන්න ඉඩ දෙන්නේ නැහැ හිතට. ඒක කර්මණ්‍ය කරනවා. එහෙම බලනවා නම් යෝගාවචර හොඳට තේරෙනවා මේ වීර්ය වැඩ කරන හැටි සතිය වැඩ කරන හැටි වීර්ය සතිය නිසා මතුවෙන මතුවෙන අරමුණේ ඇතුල් වීමේ පිටවීමේ එක්ක හැපෙන ගතිය එක්ක උණුසුම් ගතිය එක්ක කම්පන ගතිය එක්ක සංසල ගතිය එක්ක පිම්බන ගතිය එක්ක අකුලන ගතිය ආදී වශයෙන් ඒන ලක්ෂණ කිසියම් පැකිලීමකින් තොරව හරියට මල්ලක් කියලා ඇතුළේ තියෙන දේ බලන්න වාගේ විසඳ වෙන්න පටන් ගන්නකොට කවදාකවත් හැකයක් එන්නේ මේක මං හිතනවද හුස්ම ගන්න ආයාසයෙන්ද එහෙම නැත්නම් මේක මනෝ විකාරයක්ද කවදාකවත් ප්‍රශ්නයක් එන්නේ හොඳට අස්පනා පිට පේන්න පටන් අරගන්න. එතකොට උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡ ආදී හිත විසිරියාවක් හෝ රැකකිරීමක් එන්නේ නැහැ. මේන්න මේ ටික ලං වේගන ලං වේගන අරමුණට හිත මේ විදිහට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් සතියේ ලං වීම ලං වීම සිදුවේගෙන එනකොට අරමුණ නිකන් පේන්නේ මෙලෙක් වෙනවා මුරුදු වෙනවා උණු වෙනවා වගේ. හිතත් ඒහා සමානව මෙලෙක් වීමක් මුරුදු වීමක් උණු වීමක් සිද්ධ වෙනවා. ඒක තමයි යාදක රතන වලට සමග පෑහීමක් මත කිව්වාගේ දෙකම එක ගානට පවත්වනොත් පෑහෙනවා. ලාකඩය එහෙම නැත්නම් එකක් අපිට අනික පෑහෙති කියන. ඒක බෑ විපස්සනායි. ලාකඩ කරනකොට එකක් රත් වෙලා තියෙනවා අනික හිත වෙලා තියෙනවත් හයි වෙනවා. මේක බෑ. මේක අරමුණේ තියෙන විශාල වැඩ කොටසක්. අපිට වෙන්නේ ඉතල පින්දීම නෑ ඇතුල්වීම වශයෙන් නමුත් ඇතුල්වීම මේ වෙනකොට අපි දකිනවා නම් ශාන්තමට දැන් නොදැනී තිබුණ ඇතුල්වීමක් ඕන ඇතුල්වීමක් වශයෙන් ප්‍රකට වෙන්න පටන් ගන්නවා. එතකොටම ඒ සියුම් ස්ථානයේදීම සතිය පිහිටව ගත්තන ඒක ක්‍රමයෙන් ප්‍රකට ප්‍රසිද්ධ විචිත්‍ර බවට පත් වෙලා ආයෙත් තුනි වෙලා යනවා. මේ ප්‍රකට වෙන්නේ මොකද්ද පිළිමැදීමක්ද? මේ ප්‍රකට වෙන්නේ උණුසුමක්ද? මේ ප්‍රකට වෙන්නේ සීතලක්ද? මේ ප්‍රකට වෙන්නේ කුම්බන ගතියක්ද? මේ ප්‍රකට වෙන්නේ හැකිලන ගතියක්ද ආදී වශයෙන් ඒ ලක්ෂණ ඔක්කොම විශේෂව දැක ගන්න නම් සතියත් ඒ තරමටම කර්මණය වෙනවා. එතකොට පෑහීමක් සිද්ධ වෙනවා. එන්නේ මේ පෑහීම සිදු වෙනවා නම් නිවර්ණ ධර්ම වලට අතක් ඉඩක් නැතුව සතියට බුදුමාකාර සතිය තියෙන හිතට ආරක්ෂාවක් ලැබෙන්න පටන් ගන්නවා. ඒ නිසා කියනවා සතියට ආරක්ෂක පච්චපට්ඨාන. සතිය තියෙනවා නම් විෂයාභිමුඛ භාව අරමුණටම හිත පිහිටන ගතිය ඒ වගේම සමහර වෙලාවට මේ වගේ දෙකක් වෙනවා ලොකු ආරක්ෂාවක් කරන හොඳ තෝම දන්නවා දැන් නම් භාවනාව වැරද්ද යනවා කිය. දැන් නම් භාවනාව හරි කිය. ඒ ආරක්ෂාව වෙන්නේ මොකද්ද? මිත්‍යාකල් සංසාරේ. කවවම දහස්වත් අතරක් නොතබා. දිගටම පාරත්වෙන් බැට දෙමින් තිබුණු නීවරණවල යම් ප්‍රමාණයක පසුබෑමක් සිදු වෙලා තියෙනවා. ලෝභයක් නැහැ හිතේ, ද්වේෂයක් නැහැ හිතේ, නිදිමත ගතියක් නැහැ හිතේ, විසිරී යන ගතියක් හිතේ නැහැ, සැක ගතියක් නැහැ. යොදන යොදන එක හරියනවා. ගහන ගහන ඊය හරියටම එල්ලේට වදිනවා. ආනේ වෙලාවට යෝගාවචරයේ හිතේ පුදුමාකාර ඒ උණු වෙච්ච ගතියක්, කර්මන්නේ වෙච්ච ගතියක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒක සඳහා ආසන්නෙන් බලපාන්න කාරණා දෙකක් පොත්පත්වල වෙන්නවා චිර සංඥා පදත්තාන කියලා. ඒ ගත්ත අරමුණම ඒ සංඥාවම නැවත නැවත ලබා දෙන්නේ කියලා කියනවා හිතට මේ ගත්ත වේගය මේ පුරුද්ද මේ ක්‍රමසහවිදි නැවත නැවත එතන එතනම වැඩ කරනවා. ඒක නිසා ඒ බුරුම් භාවනාවේදී මේක කියවන්නේ ඒ අරමුණ මෙනෙහි කිරීම මාර්ගයේ සංඥාව ඉස්තර කළ දෙන්නේ. ඇතුල් වෙනකොට ඇතුල් වෙනවා කියලා මෙනෙහි කරනවා. පිට වෙනකොට පිට වෙනවා කියලා මෙනෙහි කරනවා. නැවතත් අත් වෙනකොට අත් වෙනවා කියලා මෙනෙහි කරනවා. පිට වෙනකොට පිට වෙනවා කියලා මෙනෙහි කරනවා. මේක එක පැත්තක් සාර්ථකමයි. වීර්යයේ කුච්චක්. මේක බොහොම ආයාසයෙන් කරන්න ඕන. සමහරු සමහරුන් මේක කොහොමඩක්වත් කරන්න බෑ. එකක් හිත ප්‍රතික්‍රියා කරනවා. පුංචි කාලේ ඉස්කෝලේ ගිහිල්ලා වගේ අයනෝ කියනකොට අයියන් අයනෝ කියන්න ඕනේ නැහැ. මට දැන් අයන් ලියන්න පුළුවන්, අම්මා කියන්න පුළුවන් කියලා අරක පුංචි වැඩක් කියලා හිතෙන්නේ ඉඳී කියනවා. එතකොට වෙන්නේ මොකද්ද? කොච්චර ඉක්මනට හිත පිට යනවද නැද්ද කියලා හොයන්න බැරි වෙනවා. අරමුණටම හිත යෙදවීම සඳහා සංඥා විස්තර කිරීම සඳහා එකක් කියනවා ඒ අරමුණේ නම කියලා කතා කරන්නේ. වම කියනකොට සක්මනේ වම. දකුණ කියනකොට දකුණ. එතකොට අපි රූපයක් බලුවා නම් බලන්න සිද්ධ වුණා නම් බලනවායි කියලා ඒ කරන දේ හිත යොදනවා. අහනවා නම් ඇහෙනවායි කියලා. භාවනාවේදී පරිහාංකේ ඉන්නකොට සතියෙන් අරමුණෙන් කැවිලා වේදනාවක් එනවනම් වේදනාවක් කියලා මෙනෙහි කරනවා. රූපයක් වෙනවා මේ සද්දයේ හිතවිල්ලක් වෙනවා නම් හිතවිල්ලක් කියලා මෙනෙහි කරනවා. ආන්නේ විදිහට අර එන අරමුණ ඒ සංඥාව තහවුරු කර දීම සතිය යම් ප්‍රමාණයකට තහවුරු වෙන්න උදව් කරනවා. ඒ වගේම පෙන්වනවා කාය ආදී සතර සතිපට්ඨාන පදත්තාන. මුලින් මුලින් වරද්ද වරද්දකට පිහිට පිහිටුව වරද්ද වරද්ද ගනිමින් පිහිට වෙච්ච සතියමයි පසුපසු කර්මන්නේ සූර සතියට උදව් වෙනවා. ඒසා කිසිම කෙනෙකුට කවදාකවත් කෙලින්ම යන්න හම්බෙන්නේ නැහැ මේකෙන් තමයි. හැමදාම යන්න වෙන්නේ වරද්ද වරද්දා මේ පාඩම ඉගෙන ගන්න මුල් කාලේ ගොඩාක් වැරදි වැඩි. වැරදි වැඩි කියන එක අදහස් කරන්නේ මොකද? අරමුණට හිත යටන්න ගියාම යන්නේ නැහැ. හිත විලිනවා, වේදනාව එනවා, ශබ්ද එනවා. නමුත් ඒ ඒකම ඒ විදිහට කරලා තමන්ගේ මේ චරිත ලක්ෂණ මේ දෛතික ධර්ම වල තියෙන සූක්ෂම භාව, ඒ වගේම මේ රූප ධර්ම වල තියෙන ගොරෝසු භාව තේරුම් අරගෙන තමන් තුළින් ක්‍රම සහ විදි හොයනවා. අර වෙන ක්‍රමයක් නැහැ. වෙන ක්‍රමයක් නැහැ. ඒක කරන්නම තියෙන්නේ අපි අද හෝ පටන් අරගන්න ඕනේ. කාය අධි සතර සතිපට්ඨානේ කාය අනුපස්සනාවෙන් ආනාපානට හිත යොදනවා. යොදනකොට යොදනකොට උපමාවක් කියනවා නම් දුවන අස්සේගේ උඩ අලු කුහුල් ගෙඩියක් තියන්න උත්සාහ කරනවා වගේ. අස්සය කියන්නේ බොහෝම වේගෙන් දුවන සතේ කුගේ පිට සම්පූර්ණ මේ පටලන තැනක ඒකට අලු කුහුල් ගෙඩියක් තියන්න හදනවා වගේ කියලා තමයි උපමාව පෙන්ලා දීලා තියෙන්නේ. එහෙනම් ගාවක් පුලන් හැමන තැනක පහන් තිරයක් පත්තු කෙරුවොත් කොච්චර නම සැලෙනවද මේක? කවදද අපිට පුළුවන් වෙන්නේ ඒ හුලම් පාරණත කරලා හුලම් මේ පහන් තිරේ ඍජුව පවතිනවා දකින්න. කාන්දා අපිට පුළුවන් යන්නේ දුවන ආශ්‍රේ පිට අලුපෝලක දින අතර කරලා කියන්නේ. නමුත් පුළුවන්. මේක තමයි අපි කියන්නේ කස්තුකම්මිතා කුසල ඡන්දේ කියලා. ඉස්සල ඉස්සල වැටි වැටි තමයි නැගිටින්නේ. අපිට දැන් බෑයි කියලා හිතුණාට අපි කල්පනා කරලා බැලුවොත් අපි උඩුකුරු බබෙක් වගේ පුංචි කාලේ ඉන්න කාලේ ඉඳලා නැගිටලා පියවර සම්බන්ධ හදපු හැටි. දැන් නම් අපිට ඒවා මතක් කරන්න බෑ. නමුත් දැන් දෙවෙනි පරම්පරාව දිහා බලලා අපිට හිතා ගන්න පුළුවන් පුංචි කාලේ ඔලෝ උස්සන්න බැරුව ඉන්නේ අපි. කොලොස්සන් යනකොටත් වැටෙනවා. ඊට පස්සේ එහා පැත්ත මෙහා පැත්ත යනවා. සමහරු දණෙන් නැගිටිනවා සමහරු වනු ගන්නවා. එහෙම කරලා කරලා තමයි යන්දන් ඔළුව උස්සපුවාම ඒත් වැනි වැනි කොට්ට වටේට කියලා තමයි පටන් ගන්නේ. ඊට පස්සේ ඒක පය කියලා උස්සන්න හදනකොට දඬුවට ගහන්න ඕනේ. එක පියවරක් තියෙනකොට වැටෙනවා. මේ මේම කරලා තමයි නැගෙන්නේ. අන්තිමට මෙන්න ඔලිම්පික් ගිහිල්ලා දිනනවා. එතකොට කල්පනා කළොත් එimhe අපි අර කුංචි කාලේ වැටි වැටි ඇවිදපු එක බුදුහාමුදුරු කරන ඔලිම්පික් කියන එක නෙවෙයි දක්ෂකම අන්නර පුංචි කාලේ කකුල් කියන්නේ කරගත්ත එක. ඒකෙන් පස්සේ තමයි යාතේ අර දිවිීමේ සහ පැනීමේ සහ බඩ පිලුම් උඩ පිලුම් ගන්න පුළුවන්කම එන්නේ. ඒ නිසා ඒක නැතුව අපි අර ඔලිම්පික් දිනන්න කල්පනා කරනවා නම් ඒ නිකන් මනෝ විකාරයක් විතරයි. ඒ නිසා අපි හිතා ගන්න ඕනේ මේ ආනාපානයේ නැත්නම් ඇතුළෙන් පිටවෙන ඉතේ මේ සතිය පිටවන්න ගන්න මේ උත්සාහය නෑ මේ ප්‍රයත්නය පුදුමාකාර ආගමික ආධ්‍යාත්මික වටිනාකමක්. ඒක වරද්දා ගැනීමෙන්මයි මත්තට අපි හරියට කරන්න ඉගෙන ගන්න. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා trial and error method කියලා. ධර්මචන්නත් මෙච්චරමයි කරන්නේ. උනාට ඒක පැහැදිලිවම දේශනා කළා කාටවත් තමන් ඇති කරගත්ත කුසලතාවය දෙන්න බෑ. පුළුවන්කමක් තිබුණා නම් එදා කිවුල්ලත් පුරේට වැඩපු වෙලාවේ සාවක පුංචි කුමාරයෝ ඇවිල්ලා පැවැද්ද ඉන්න වෙලාවේ දෙන්න තිබ්බා. ගිහිල්ලා කිව්වේ මොකද සාරිපුත්තු සාන්නාංශයට මේ දරුවට එනම් දෑවැද්ද දෙන්න පැවිදි කරන්න කියලා. සායාවේ තමයි. දීලිවලා උදෙත් බණ කිව්ව හැන්දෑවෙත් බණ කිව්ව නමුත් හරියන්නේ නැහැ. රාහුලවාද සූත්‍ර කීයක් කියනවද පොතේ? පැවිදිුනේ අවුරුදු 7 දී අවුරුදු 21 වෙනකම් රාහුල ස්වාමීන් වහන්සේට බැරි වුණා මේ සත්‍ය පිළිබඳව නැත්නම් විශේෂයෙන්ම මාර්ග ඥාන පිළිබඳව ඉස්තර භාවකට එන්නේ. නිසා සර්වඥාන්තර ඕනකම තිබුණත් කරන්න දෙයක් නැහැ. ඒ නිසා අපි දැන් ඔය මීතිගලින් ස්වාමීන් වහන්සේ අසමාජිකවත් ලොක්කෝම කියලා වන්දනා කරනකොට විනාඩි 10ක 15ක බණක් කියනවා. උන්වහන්සේ කියන මේ ආනාපානේ වඩනවා කියන එක සර්වඥාන්තරත් කරන්න බැරි දෙයක් කියලා. ඒ කියන්නේ කරලා අපිට දෙන්න බෑ කියන එකයි. උන්වහන්සේ කව උන්වහන්සේගේ ආනාපානේ කරගන්න. ඒක කරා ඒකට පස්සේ කුසල ඡන්දය ඇති වුණා. අපි ප ဋ ාණ ආනිසංස දේශනා කරා. දැන් අපි දක්වාම ඇවිල්ලා තියෙන අවුරුදු 2500 ගාණක් මේ ඉතිහාසෙ. ඇවිල්ලා ආරණ්‍ය සේනාසන, රුක්ක මූල, ශුන්‍යාගාර, උපදේශපන්ති ගොඩක් දේවල් තියෙනවා. නමුත් ඒක සම්පූර්ණයෙන්ම අපි අලුතෙන් බබෙක් වෙන්න වෙනවා ආනාපාන ඉගෙන ගන්න. ඉතින් මේ විදිහට මේ සතිය අඛණ්ඩ වීම සිදු වෙන්න නම් මුල් වැරදි ටිකට හැකි සංඥාවෙන් බලන ගැටයක් එන්න ඕනේ. අවදාහරි මේක මම කෙලින්ම ඉන්ජෙක්ෂන් එකකින් අර ගන්නවා. එහෙම නැත්නම් මේ කාගේ හරි ආශිර්වාදකින් ගන්නවා. එහෙම නැත්නම් මම වැරදින්න තැනක ගන්නවා කිව්වොත් ඒක කවදාකවත් හරියන වැඩක් නෙවෙයි. මේ නිසාම තෝ මේ සතිය පිහිටවීම කියන සති ථාන ස්ථානගත කරනවා කියන එකයි ථාන කියන වචනේ තියෙන්නේ. ඒ අතරමැද මේ පයන්නක් කරලා සතිපත්ථාන කිය. ඒක නිසා සතිතාන කියන එක තමයි අපේ අටුවා කතාව සාමාන්‍ය විස්තර කරන්නේ සතිය පිහිටුවීම. එතකොට ඒක පයන්යෙන් අදහස් කරන්නේ මෙන්න මේ විදිහට ඊ타මත්ම සූක්ෂම ඊ타මත්ම කර්මන්නේ වෙච්ච සතියක් මාර්ගයෙන් එන එන අරමුණක් මුලමැද මඟ අතහර නොහැර දිගටම එන එන තාලෙට උණු උණු වේම දැක ගන්න පුළුවන් ශක්තිය කියලයි විස්තර කරන්නේ. නැත්නම් සමීපව පිහිටවීම කියලයි. තවත් අර්ථයක් දෙනවා හතිපතාන්ට ස්මෘති උපස්ථාන කියන අර්ථයෙන්. සති උපස්ථාන. උපස්ථාන කියලා කියන්නේ උපස්ථායක කියලා කියනවනම් අපි සාමාන්‍ය හෝටලේ කියන වේටරට කියනවා උපස්ථායක කියලා. නැත්නම් ලෙඩෙක් වෙච්ච කෙනාගේ අඳරගෙන ඉන්න කෙනාට කියනවා උපස්ථායක කියලා. ඒ විදිහට සතිය අපි කරන සෑම වැඩකටම උපස්ථානෙ හිටින්න ඕනේ. ආන්නේ උපස්ථානෙ වෙන්න නම් ඒ අරමුණට කිඳා බහින ගතිය තියෙන්න. ඒ වගේම මේ අරමුණ අන්දමන්ද භාව තියෙන්න බෑ. මේ ඇතුල් වෙන වාර පිට වෙන වාර කියලා අන්දමන්ද භාව බෑ. වගේම නිතරම අරමුණට මූණ දාලා අරමුණටම මූණ තමයි හිතේ තමයි අපිට පුළුවන් වෙන්නේ සතිය පිටවන්න නැත්නම් මේ සතිය අරමුණෙන් හිත පිට පැනපු ගමන් වෙන අරමුණක සතිය පිටවන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ නමුත් අර ගැම්ම කැඩෙනවා අර වේගය කැඩෙන නිසා අපිට ඒ අරමුණේම නැවත නැවත සතිය පිටවන්න සිද්ධ වෙනවා ආන් ඒ සඳහා විෂයාභිමුඛ භාව අරමුණට මූණට මූණලා තියාගන්න ගැතිය අවශ්‍යයි ආනෙම තිබීම සඳහා තමයි අපි ඒ අරමුණම මෙනෙහි කරමින් අපි ප්‍රාර්ථනා කරනවා. අපි දිගටම ආනාපානෙන් ලැබේවා. අනිකුත් අරමුණ ආවොත් ප්‍රකට වුණොත් විතරක් මෙනෙහි කරන නැත්නම් ආනාපානෙටම තන දීගෙන කටයුතු කරන්න උත්සාහ කරනවා. එතකොට අපිට ඒ අරමුණේ ලොකු අරසාවක් තේරෙන්න පටන් ගන්නවා. මේ විදිහට හිත කර්මණ්‍ය වුණොත් නැත්නම් අපි සාමාන්‍ය තාක්ෂණික වචන සම්භාවනා ලෝකයේ කියන විදිහට ක්ෂණික සමාධිය පිහිටියොත් පැහැදිලිවම සමත සමාධියකින් කරන විදිහට අරමුණේ නීවරණ වලින් තොර අරමුණට ගමන් කරන යම් වේගයක් තියෙනවා ඒ හා සමාන වේගයෙන් සතියක් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා මේ තමයි මේ සාමාන්‍ය මේ ක්‍රමය අපි විස්තර කරන විපස්සනා අනුකූලව ආනාපාන බලන හැටි සමථ යෝගාවචරයනම් දීගං වාස සන්තෝ දීගං වා පස්ස සන්තෝ රසං වාස සන්තෝ රසං වා පස්ස සන්තෝ විදිහට අරමුණෙහි ඒ සම්මුතිය වෙන හුස්ම රැල්ලමයි දිගටම විශේෂණය කරගෙන යන්නේ. ඒ කරගෙන ගිය යාම තුළ අරමුණත් එක්ක මේ හිතේ තියෙන සුවඳකම සමත පැත්තෙන් වඩන්නේ. අපි මෙතෙක් කල් විස්තර කරුවේ විපස්සනා පැත්තෙන් වඩන එක. මේ දෙකේදිම වැඩෙන ගුණයට කියන්නේ සමාධිය කියලා තමයි. ඒ කියන්නේ සතිය වැඩෙන්න නම් කුසල ඡන්දයත් වීර්යයත් අවශ්‍යයි. සමාධිය වැඩෙන්න නම් කුසල ඡන්දයක්, වීර්යයක්, සතියක් කියන මේ තුනම අවශ්‍යයි. එතකොට යම් ආකාරයකට ඔය කියන විපස්සනා සමාධිය ඇති වුණා නම් ඒ විපස්සනා සමාධිය තුල ඒ යෝගාවචරයට වැඩි වේලාවක් අරමුණේ ගත කළොත් පැහැදිලිවම මේ අරමුණේ තියෙන අරමුණේ අත්විඳින අරමුණේ දකින තද ගති සුසුම් ගති කම්පන ගති චංචල ගති ආදී ඒ රූප ධර්මත් වැටෙනවා රූප ධර්ම පිළිබඳ සම්මෝසාවක් එන්නේ නැහැ මේ රූප ධර්ම මේ විදිහට දකින්න පුළුවන් වෙන්නේ මේ සත්‍ය පිහිටපු නිසා බවට හිතේ නාම ධර්ම පිළිබඳව විශ්වාසයක් ඇති වෙනවා. ඒත් ලොකු පළගස්මක් ආවොත් විතරයි එන අරමුණ මේ විදිහට විසදව දක ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් අපිට අරමුණු මතු පිටින් හැටි හැටි යනවා අපිට රසක් බලා ගන්න වෙන්නේ නැහැ. මේ මේ විසද භාවය නැත්නම් මේ නාම කොටසේ මේකය සූම කොටාසේ මේකේ කියලා මේ විසද භාවයේ ඇතිවීම සතියෙන් අනිවාර්යම කරලා දෙනවා. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ සතිය පිහිටුවා ගැනීම පමණයි. ඒ නිසා ආරම්භයේදී අරමුණේ රූප නාම බෙදන්නවත් අනිච්ච දුක්ඛ අනාත්ම බෙදන්නවත් මොන්නම දෙයකටවත් හිත වෙහෙස කරන්න නරකයි. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ අරමුණත් එක්ක හිත පුළුවන් තරම් සමීප කරවීම සඳහා පුළුවන් තරම් ආද කරවීම සඳහා සුහද කරවීම සඳහා නැවත නැවත නැවත නැවත හිත යොදවන්නයි. යම් වෙලාවක හිත අර නීවර ධර්මයෙන් තොර වෙලා ආත්මන්‍ය වුණා නම් එතකොට අර මුලින් නොදැක්කට පහු වෙනකොට හොඳට එහි මේ රූප කොටස මොනවද පිම්බන හකුරන ගති, කම්පන චංචල ගති, පිරිමදින ගති, කුණුසෝසිතිල් ගති හොඳට පේනවා. හරි ලස්සන මෙතෙන්දි පේන්න ගන්න ගතියක් තමයි ඒක අත්දකින්න යෝගාවදයට කවදාකවත් ඒ අරමුණේ උණුසුම් ගතියක් දැකලා එතනම කිසිම විලිලැජ්ජාවක් නැතුව ඕන සීතල වටේනවා. කිසිම පටලැවිල්ලක් නැහැ. අපි හිතන්න සීතල කියන්නේ කියන්නේ උණුසුමේ ආත්මත වෙනස් පැත්තක් කියලා. ඒත් මේ දෙක අතර කිසිම ගැටීමක් නැති. පටලැවිල්ලක් නැති. ඇනීමක් නැතුව එතනම ඊට ඊගාසිටක්ෂණේ සීතල පහළ වෙන්න පුළුවන්. මේ තද ගතිය පෙනෙන තැනම සිසිල් මේ මෙලෙක් ගතිය පේන ඉඩ තියෙනවා. ගොරෝසු ගතිය පේන තැනම සියුම් ගතිය පේන ඉඩ තියෙනවා. කම්පන ගතිය පෙන්වන තැනම ස්ථාවර ගතිය පේන්නේ දෙතිය. නමුත් මේ දෙක අතර කවදාකවත් රණ්ඩුවක්, උරුට්ටුවක්, කංකරච්චලයක් නැහැ. හරියට වැඩපිළිවෙලක් නැතුව නැත්නම් ප්‍රෝග්‍රෑම් එකක් නැතුව ටීවී ස්ක්‍රීන් එකේ චිත්තක්ෂණ වෙලාවකේ කොච්චර කෙලකෝටයක් චිත්තාව කවදාකවත් ඒක චිතක් තව චිතකින් වෙන්නේ මේ හැපීමක් නැහැ. දෙක අතර ගැටීමක් නැහැ. කෝටයක් චිත්තයක් කරනවා. ඒ හැම චිතකතම ස්වාධීනව මතුවීමක් තියෙනවා. ස්වාධීන පැවැත්මක් තියෙනවා, ස්වාධීන නැතිවීමක් තියෙනවා. මේ තරමටම අරමුණත් එක්ක හිත සමාන වේගයකින් සමාන උණුසුම් භාවයකින් ක්‍රියාත්මක කරනකොට තමයි තේරෙන්න පටන් ගන්නවා වෙනදාටත් වඩා නිකන් උතුරන බත්හැලියක් වගේ උතුරන කිරිහැලියක් වගේ අරමුණ ශීඝ්‍රයෙන් ප්‍රියවත් වෙනවා නමුත් හිතේ කිසිසේත්ම කලබලක් නැහැ ඕන විදියට උණුසුම් තියෙන තැනක සිසිල දැකලා ඉන්න පුළුවන්. ඕන විදියට තදකම තිබුණ තැන මෙලෙක් ගතිය එන්න පුළුවන්. ගොරෝසුකම තිබුණ තැන සියුම් ගතිය එන්න පුළුවන්. කම්පන යන්ත්‍ර ගතිය ස්ථාවර ගතිය එන්න පුළුවන්. ආනේ විදිහට මෙව අතර තියෙන මේ පටලවින්න චෝ බලාගෙන ඉන්න පුළුවන් ගැටි එනකොට නම් යෝගාවචර තේනවා තමන්ගේ චෛසික ධර්ම උදුරට ක්‍රියාත්මක වෙලා කියලා කියනවා. මේකට සරුවචන් වහන්සේට යම් කෙනෙකුට බණ කියනකොට මෙන්න මෙතෙන්ද හිත ගියා නම් ඒක හිතින් අල්ලන්න පුළුවන් කියලා. ඒක බලලා තමයි සරුවත් යනවා ඊට පස්සේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ගැඹුරු ධර්ම වලට ගෙනියන්නේ. මෙතෙන්ද යනකම් හිත මෙතෙන් යනකම් පුරුදු වෙනකම් මොන්නම දෙයක්වත් හිතට දාන්න යන්න නරකයි. මෙතෙන් ගියාට පස්සේ සරුවත් යනවාගේ දක්ෂින ස්වරූපේ පොතේ සඳහන් කරලා තියෙන්නේ කල්ල චිත්තං මුදු චිත්තං විනීවන්න චිත්තං උදග්ග චිත්තං පරණ චිත්තං මෙන්න මේක. කල්ල චිත්තං කියන්නේ හිත කලල් කරපු මඩක් වගේ. වී වපුරන්න හදපු මඩ ගොයම බඩක මේක හොඳට තුනී කරලා කෝරු ගාල හැදුවට පස්සේ වී යටේ ගහපුවාම මේකේ ඉරා බහිනවා. මුදු චිත්තං හිත කවමදාකවත් නැති විදිහට කර්මන්නේ වෙලා. උණු කරලා ගත්ත බටස් ටිකක් හොඳට පාම්පෙත්තක් ගන්න පුළුවන්. ඒක කැටි ගහලා තියෙන වෙලාවේ කොච්චර දඟලුවක් ගන්න බෑ. අන්නේගේ මුරුදු භාවයටපත් වෙනවා හිත. අරමුණක් මුරුදු වෙනවා හිතත් මුරුදු වෙනවා. කල්ල චිත්තම් මුරුදු උදග්ග චිත්ත පුදුම උද්‍යෝගයක් එන්න පටන් ගන්නවා. එතන දැන් ගහන ගහන එක හරිය. අරමුණේම හිතේ ඉන්න ඒ වගේම අරමුණේ තිබුණට වැඩිය ගැඹුරු පේන පටන් ගන්නවා. මේකට හේතුව මොකද? ඉස්සරට වඩා අරමුණ එනවා තා සමගම හිත එතෙන්ද විහිදුවන කතිය. අපි දැන් යෝනිසමනසිකාරයේ විස්තර කොට කතා කරා. හුඟක් වෙලාවට අපි පොරොයෙන් කපනකම් පමයි ගස්තියක්. නමුත් අපි නියපොත්තෙන් කරන ගානට කඩා ගන්න පුළුවන් නම් ප්‍රශ්නේ ඉතර විලල් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට අවශ්‍ය වෙනවා ඒක මුරුදු වෙලාවේ උණු වෙද්දීම දැකගත්තා නම් ඔච්චර ලොකු අරමුණක් හැම වෙලාවෙම ආධුනික යෝගාවචරයට පේන්නේ ඇවිල්ලා තහවුරු වෙලා සීතල වුණාට පස්සේ. නමුත් සත්‍ය කර්මන්නේ වුණාට පස්සේ අරමුණ එනවා තා සමගම උණු උණු වේ. ඒක දැක ගන්න පුළුවන්. රත්තිච් වෙලා යකඩ තලා ගන්නවා වගේ ඒ වෙලාවෙදීම තමයි අරමුණ ස්වභාවික ලක්ෂණ පෙන්වන්නේ පහු වෙච්චි ගමන් හිතේ තියෙන සංඥාවන් පරණ ඒවා ඔලින් හරවන්නේ. එහෙම කලවම් වෙන්න දෙන්නේ නැතුව උදග්ග භාවයක් උද්‍යෝගිමත් භාවයක් ඇති කරගන්න වෙන ක්‍රම නැහැ. ඒ කායනෝ අයම් බික්කවේ මාර්ගු මේ සතියෙම කර්මණිය කරගන්න ඕනේ. එතකොට යම් වෙලාවක ඒ අරමුණ વિશે මෙන්න කුම්බන ගතියක් දැක්කම මෙන්න උණුසුම් ගතියක් දැක්කම මෙන්න කම්පන චංචල ගතියක් දැක්කම මම මේ ඉන්නේ ආස්වාද වාරේ. ඒක හොඳට සතියෙම ක්‍රියාත්මක වෙනවා නම් ඒ පුද්ගලයා තුළ කාම රාග ව්‍යාපාද ආදී නීවරණ නැත්නම් මේකට කියන්න පුළුවන් ඒ බුද්ධලගේ විසුද්ධියක් කියලා. හැබැයි ඒ බුද්ධල ගන්නෑ ඒක මොකද හේතුව ඒ තරම්ම අරමුණේ භාවනාවේ නිමග්න වෙලා ඉන්නේ. මේකට කියන්න පුළුවන් විසුද්ධියක් කියලා. මෙතන රාගේ නෑ, මෙතන ද්වේෂේ නෑ, මෙතන මෝහේ නෑ. සදාංග වශයෙන් හිතයි අරමුණයි පැහි නොපැහි වාගේ. අපිටෝ විය චිත්තං නිච්චලන්ත අපේති කියලා කියන අර්පණ සමාධියට දැකගත්තාසේ හිත නිශ්චල නෙමෙයි මෙතන තියෙන්නේ අරමුණ හා වේගයෙන් සමාන වේගයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒසොට වෙන්නේ හරියට නිශ්චල වුණා වගේ. එතෙන් එනකොට යෝගාවචරයට මුළු කයම අයිස් වුණා වගේ. ඉරිවැටලා ගියා වගේ. කිසිසේත්ම නඩත්තු කරන දෙයක් නැත්තටපත් වෙනවා. අරමුණ વિશે හිත විහිදුවන ගතියක් ස්වභාවයෙන්ම පිහිටනවා. ඒ විතරක් නෙවෙයි ඒ එනේන අරමුණේ එයාගේ අනන්‍ය භාවයේ අරමුණ මට වැටෙන්නේ සදකමක් විදිහටද කම්පනයක්ද චංචලයක්ද කියලා අරමුණේ මුල පේන ටික මැදට වැඩි වෙනස්. මැද පේන ටික අගට වැඩි වෙනස්. එතකොට සබ්බකාය පරිසංවේදී විදිහට අරමුණ හොඳට දැක් ගන්න පුළුවන්. ඔය සබ්බකාය ගැන අහනකොට මොකක් කළාට අපි උපදේශ දෙන්නම් විදිහට කියන අරමුණේ මුල මැද අග බලන්න කියලා. එහෙම අරමුණේ මුල මැද අග කියලා දෙයක් ස්වභාවයෙන් නැහැ. ආස්වාසේ මුල මැද අග කියලා දෙයක් ආස්වාසේ නැහැ. අපි අදහස් කරන්නේ මොකද්ද? ආත්පස අරමුණ දැක ගන්න. යාන්තමන හුස්ම ගනුදෙනු වෙන්න පටන් ගත්ත තැන ඉඳලා යාන්තමන පිරිමැදීමේ තැන පටන් ඉඳලා පිරිමැදීම උග්‍ර වෙලා අවසානයේ බැහැලා යන තැනක තම දක්ව අපි කියන ආස්වාහාරය මෙන්න මේ විදිහේ මුළු අරමුණම අල්ලගත්තට පස්සේ තමයි මේ අරමුණ ඇතුළත ඇත්තා වූ අර උණුසුම් සති කම්පන ගති චංචල ගති ආදී මේ පඨවි ධාතුවේ තියෙන ගති මේ තේජෝ ධාතුවේ තියෙන ගති මේ වායෝ ධාතුවේ තියෙන ගති මේ ආපෝ ධාතුවේ තියෙන ගති තොග වශයෙන් පේන්න පටන් ගන්නවා. ඒක අධ්‍යය උගෝක් කියලා බලා හිටියට පස්සේ තමයි තේරෙන්නේ එක වෙලාවකට එකක් ප්‍රසිද්ධ වුණාට හැම වෙලාවෙදීම හතර දෙනාම වේදිකාවේ ඉන්නවා. මේවා මූල ධර්ම මේවා අපි සාමාන්‍යයෙන් අහපු දේවල්. නමුත් මේවා හොඳටම ක්‍රියාත්මක කරලා බලන්න පුළුවන් වෙනවා. තද ගතියක් අපිට වැටහෙනවා නම් ඒ තද ගතිය වැටෙන්නේ වාතයක තද ගතියක් විදිහට, ද්‍රවයක තද ගතියක් විදිහට, ඝනයක තද ගතියක් විදිහට කියලා ඒවා කියලා ගැති ලක්ෂණ හොඳට විසඳව බලන්න පුළුවන්. ඒකට හුඟක් වෙලා අරමුණක් එක යහාද වෙන්නේ. එතකොට උද්‍යෝගිමත් භාවය වැඩි වෙන නිසා යෝගාවචරයට ඇස්පින්නමක්වත් ගන්න හිතෙන්නේ නැහැ. එහාට මෙහාට යන්න හිතෙන්නේ නැහැ. අරමුණේම ඉඳ හිතේ ආදෙන ගතියක් එනවා. පරන්න චිත්තං හිත ප්‍රස්තාම ප්‍රසන්න වෙන්න පටන් ගන්නවා. නීවරණ හිත නැති වුණාට පස්සේ ආගන්තුක කෙරෙස් නැති වුණාට පස්සේ මේකේ කර්මන්නේ භාග කවදාකවත් අත්දකලා නැහැ. හොඳටම ආරමුණට හිටවා. ඒකෝද විනීවරණ සිතන් නිවරණ තිහිත යෝගාවචර දක්වන්න පුළුවන් වෙනවා. එතකොට මේ යෝගාවචරය මේ හසුපතන් අහන්න ඉස්සලා භාවනා මධ්‍යස්ථානයේ යන්න ඉස්සලා ආනාපාන පොඩ්ඩක් හරියන්න ඉස්සලා තිබුණා නම් යම් සතිය ශ්‍රද්ධාවක් ඒ ශ්‍රද්ධාව දෙගුණ තුන වෙන්න පටන් ගන්නවා. හැබැයි නම් මේක මේ විදිහට හරි ගියොත් මේක කවුරක්වත් මකන්න වලක්වන්න බ්‍රහ්මයක්වත් දෙවියෙක්වත් මාරෙක්වත් කවුරක්වත් නැහැ. පෙළ ගහගන්න එකයි අපිට තියෙන කරන්න තියෙන වැඩේ කියලා තමන් පිළිබඳ ලොකු සද්ධාාවක්. ඒක සමුදුරටත් කරන්න ඕනේ කියලා. ඒ වගේම තමයි එවැනි සද්ධාාවක් පදනම් කරගත්ත වීර්යයේ ආතාප වීර්යයේ උන්නු කරන ගතිය. කෙලස් වේලවල හරන ගතිය. අරමුණ තව තවත් කර්මන්නේ කරන ගතිය. සතිය තව තවත් ජවදී කරන ගතියක් එන පටන් ගන්නවා. මේ සත්‍යයදී ඒ සතිය අඛණ්ඩිත සුපතිච්ඡිත කටි පහර කරනවා. ඒ පහළ වෙන්න වෙන්න වෙන්න වෙන්න හරියට පුංචි කාලේ අම්මගේ ඔඩොක්කට ගියාම අපිට තියෙන ලොකු ආරස්සාවක් ශක්තියක් ඒ වගේ අරමුණට හිත බැහැ ගන්න බැහැ ගන්න ආරස්සාව වැටෙන්න පටන් ගන්නවා. ඒ වගේම අරමුණට ගහලා එලෙව්වත් අරමුණෙන් හිත පිට යන්නේ නැතුව ඌණ දාලම හිටින්න පටන් ගන්නවා. ඒකෝට සද්ද ආවත් හොඳට තේරෙනවා ඒ සද්ද පිටින්ම යනවා Taman අරමුණේ ඉන්න පුළුවන්. වේදනාව එනවා. ඔක් වේදනාව තියෙන බව හොඳටම දන්නවා. වෙනදා නම් මේකට නලියනවා, පිළියම් කරනවා. නමුත් දැන් අරමුණේ නිමක් වෙන්න පුළුවන් ගැටයක් එනවා. ඒ වගේම හිතවිලි වල මහ පුදුමාකාර වැඩ වෙනවා. හිතවිලි ධාරාව නිතරම අපේ අවධානය ගන්න උත්සාහ කරනවා. සතිය නැත්තම් හරියට මෙනෙහි කිරීම ආදී වීර්ය නැත්තම් මේ හිතවිලි සම්පූර්ණ අපේ වේදිකාවට ඇවිල්ලා කෙලෙනවා. ඒ සති සමාධි දෙක හරියට ක්‍රියාත්මක කියලා අරමුණේම හිත පිහිටියාන ඒ චීලොට වේදිකාවට නැග ගන්න බැරුව යනවා. එතකොට හිතවිලි කුරු කුරු වශයෙන් කැඩි කැඩි යනවා. ධම්මලක් වශයෙන් එකට yaadෙන්නේ නැහැ. yaadොන් නැත්නම් හිතවිලි වල අත්‍යක් නැහැ. හිතට ගත යුක්තක් නැහැ. ඒව නිකන් ගැබේදිම ගබ්සා වෙච්ච දරුවෝ වගේ. එහෙම නැත්නම් ඉපදුනත් අංග විකල දරුවෝ වගේ. ඒවට ගැම්මක් ඇති වෙනවා. ඇත්තටම හිතවිලි වලට පණ දෙන්නේ අපේ මේ සත්‍ය නැතිකම නිසා. සතිය නැති වෙන්නේ වීර්ය නැති නිසා. වීර්ය නැති සතිපට්ඨාන ආදී ධර්ම ක්‍රියාවත් කිරීමේ සද්ධාව නැති නිසා. ඒක නිසා අපිට මේ සද්ධාවෙන් වීර්ය, වීර්යෙන් සතිය, සතියෙන් මේ විදිහට සමාධියට ගියාට පස්සේ මේ දේවල් පිළිබඳව පුදුමාකාර ඥානයක්. ඇත්ත ඇති ඇති ඥානය කොහොමද මේ තද ගතිය ඇති වුණොත් තද ගතිය බුරුල් ගතිය වෙන් කළ දැනගන්න පුළුවන්. ඒ තද ගති බුරුල් ගති වෙන් කර දැනගැනීම සඳහා ක්‍රියාත්මක වෙන සතිය වීර්ය වගේ දේවල් විශේෂයෙන්ම වගේ බණක් අහුවට පස්සේ ධර්ම සාකච්ඡා කරලා පස්සේ හොඳට වෙන් කළ දැනගන්න පුළුවන්. එතකොට තේරෙනවා මේවා සේරම Taman තුලමයි. කිසියම් මේ පංචස්කන්ධෙන් පිට මොනම දෙයක්වත් මේකට අවශ්‍ය කරන්නේ අත්‍යන්ත වෙනවා පරතෝഘോഷය. අරුවචනාංශගේ බණ ඇහෙනවා. අධ්‍යාත්ම යෝනිසෝමනසිකාරෝ ඇතුළතේ යෝනිසෝමනසිකාරය පිටන. මොකද්ද යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ වෙනද අරමුණ අල්ලගන්න. තමයි හොඳට සතිය ක්‍රියාත්මක වෙනකොට ශක්තිමත් වෙනකොට අරමුණ එනවා හා සමගම විහිදුවලා ගිහිලා දැනලා ගිහිලා අරමුණ අල්ල ගන්න පුළුවන් වෙනකොට අරමුණේ ගති ලක්ෂණ හොගා ස්වභාවික ලක්ෂණ දැක ගන්න පුළුවන්. ඒකෙන් ඊට පස්සේ චිත්තක්ෂණේ ඊටත් කලින් අල්ල ගන්න. ඊට පස්සේ චිත්තක්ෂණේ ඊටත් කලින් අල්ල ගන්න යනකොට අන්තිමට බලනකොට මේ අතුල් වීමේ පිටවීමේ කිසිම වෙනසක් නැහැ. විකටෝම තියෙන දහස් මනසිකාරයක් පමණයි. ඔය ධාතු වල උදේ ඉඳලා හැන්ද වෙනකම් බලාගෙන ඉන්න ස්ත්‍රී ධාතු පුරුෂ ධාතු කියලා දෙයක් නැහැ. ඔය ධාතු වල කවදාකවත් වමත් අකුණක් නැහැ. ඔය ධාතු ස්වභාවයේ කවදාකවත් හොඳක් නරකක් නැහැ. ඒව ඒ වගේ ස්වභාවයේ දරනවා ඒ නිසා ධාරේති इति ධම්මෝ ධර්ම ස්වરૂපේ එනකොට මමය අනුන්‍ය ඉත්‍ය පුරුෂය ආත්මයක්ය මොනවත් නැතුව අරමුණේ නිමක්ක වෙනකොට හුදු ධාතු මනස්කාරයක් පමණයි ඉතුරු වෙන්නේ සමහර මේකට කොච්චර බයද කියනවනම් මේ මට්ටමට එනකොට ඇස් දෙක අරලා කකුල් දෙක දිහා හරි බලනවා මේ ගෙනාවු කැලේ ටික තාම තියනවා කියන්නේ. ඒ තරමටම අපේ හිත මේ ආත්මයට මේ කයට පුදුම ආශාවක් තියෙනවා. නමුත් මේ සතිය ටිකෙන් ටිකෙන් ටිකෙන් වඩන ධර්මයක්නේ. ඒ සගුරුරු මතක් කරලා තියෙනවා මෙතෙන් යනකොට පැහැදිලිවම ඒ පටන් ගත්ත පදනම අමතක වෙන ගතියක් යනවා. පටන් ගත්ත පදනමෙන් වෙනස් කතියකට යනවා. මේක තමයි මේ සම්මුති ධර්ම පිටගෙන. සම්මුතිය කියලා කියන්නේ මේ අතය, පයය, කටය, බඩේ, නාභය, වමේ, දකුණේ ආස්වාසය, ප්‍රස්වාසය, ස්ත්‍රී පුරුෂය ආත්මේ වශයෙන් දේවල් අමතක කරලා බුදු ධාතු මනසිකාර පතනමකට හිත යනවා. ඉතින් එතෙන් ගියාට පස්සේ මෙතනින් කියන්නේ අපිට විපස්සනාට අපි පාර හදාගත්තයි කියලා මේ සත්‍ය දිගට පවතින පවතිනට යෝගාවචරය මතක තබා ගත යුත්තේ අර මූල කර්මස්ථානේ දැන් පේන්නේ නැහැ. පේන දෙයක් නැහැ මොකද ආස්වාද ප්‍රසවාස දිගේ වෙනසත් අඩු වෙනවා. ආස්වාද ප්‍රසවාස සිවුම් වෙනවා. නමුත් යෝගාචරයට උපමාන දෙකක් හිතේ තියාගන්න පුළුවන්. මොකද එක්කෝ අර හිත යොදාගත්ත තැන හිත තියෙනවා කියන ලකුණ මතක තියාගන්න. එහෙම නැත්නම් කොතනක හෝ ආස්වාද ප්‍රසාරේ යාන්තම් ඡායාව පේනවා. අර වගේ ප්‍රකටව විසදව මුලමඳාග මොනවාක්වත් පේන්නේ නැහැ. මොකද ධාතු මනසිකාරය තුලින් මේක දකින්නේ. මම අර ඉදත් කියෝ වගේ කාර්යෝ දවල්ට හඳ දැක්කහම රැයට හඳ දැක්කට වැඩිය වෙනස්. රැයට හඳ බොහොම දිස්මයි. බොහොම මේ මේ ඡන්ද ප්‍රභාව තියෙනවා. දවල්ට මොනවාක් අර නිකන් පොල්පන්තල දෙයක් වගේ ඔහේ ආසෙ තියෙනවා. කවුරක් අදනගන්නේ. අනිත් වගේ තමයි ආනාපානේ යම් වෙලාවකට සිවුම් වෙලා සිවුම් වෙලා අන්නේ හොඳටම තුනී වෙනකොට ආස්වාද ප්‍රසාද දෙකේදීම ධාතු මනස්කාරය පමණයි. ආනෙතෙන් යනකොට තමයි මේ සතිය හොඳ. ඒ කියන්නේ සම්මුති ලක්ෂණ අතහැරලා පරමාර්ථ ලක්ෂණ දිහාට යන්න මේ සලකුණු පෙන්වන වෙලාව. මේක සමහරුන්ට විශාල බය එළවන සුළු දෙයක්. ඒ මොකද හේතුව මේ කුමාර සැප විඳලා හදපු ඇත්තෝ මුළු ජීවිතේම නිත්‍යයි කියලා හිතානේ නැත්තෝ මුළු ජීවිතේම සුඛයි කියලා හිතානේ නැත්තෝ සුභයි කියලා හිතානේ නැත්තෝ ආත්මයි කියලා හිතානේ නැත්තෝ සහලවනවා ආදරම දෙදරුම් කරන ඒ නිසා සර්වචන් වහන්සේ ලෝකේ පහළ වෙලා මේ සබ්බේ සංඛාරා අනිච්චා කියලා සිංහනාද පවත්වනකොට දීර්ඝායස වූ ඉහළ තලවල ජීවත් වෙච්චි විශාල විමානෝ හිටපු ජීවිවරු සහලවල හිටියා. අපි හිතාන්නේ අපි තමයි මේකේ ලොක්කෝ කියලා අපි හිතාන්නේ අපි සදාකාලිකයි කියලා. නමුත් සරුවචනාංශය කියනවා නේද මේක අනිත්‍යයි කියලා කියලා. එක දවසක් සරුවචනාංශය මේ වගේ ධර්මදේශනාවක් කරනකොට බොහොම ලස්සනට මේ උදග්ග චිත්තම් පදන්න චිත්තම් කම්මන්න මේ විනීවරණ චිත්තම් කියන මට්ටමට හිත් භාවනා අහගෙන ඉන්න බණ අහන හිත් දිනල්ලා ඊට පස්සේ මතක් කරලා දීලා තියෙනවා මේ මතුවෙන ධාතු වල පුදුමාකාර අනිත්‍ය භාවයක් තියෙන හරියට ටෙලිවිෂන් තිරයක පවතින සිත්වාර. කිසිම ස්පාදුවක් නැහැ. දෙකට ගබු පණුව වගේ. අසුචි වල කියන පණුවරක් වගේ. ගෞරව වල කියන පණුවරක් වගේ නැත්නම් වතුර මන් තැනක මාළු නටනවා වගේ දිගටම නටනවා. ඉතින් සර්වඥයන් දෙන්නේ ගෙනල්ලා කියලා තියෙන ඕනම කෙනෙක් සතිය පිටුල ඕනම දෙයක් තියා බලන්න ඒකල ඒකාන්තයෙන්ම අනිත්‍ය පෙන්වනවා කියලා වශයෙන් ඒක බ්‍රාහ්මණයෙකුට හොඳටම වැටහිලා තියෙනවා. ඉස්සද අත බැඳගෙන කෑ ගහගෙන ගෙදර ගියා. ගෙදර ගිහ ලොකු පුතා ගෑගේ එනිලා කිව්වලු බුදු පුතේ අපි ඔක්කොම අනිත්‍යයි කියලා. මොසර්ලකනන්ගේ කියන ක්‍රමේ බොරුව නෙවෙයි ඒක ඔප්පු කරලා බලන්න පුළුවන්. ඒක නිසා සහලවන ගතියනවා. වමන විරේචන ගතියන දහඩිය දානවා හලවනවා ඒ නමුත් මේක හොඳ වටිනකම තියෙන එක ඕනේ මට්ටමට ගෙනියලා නතර කරන්න පුළුවන් කොච්චර දුරද යන්නේ කොච්චරක් වීර්ය කරනවද ආපහු එන්න පුළුවන් පහු වෙන්න ආපහු නම් කවදා හරි මේක කරන්න ඕනේ නම් ඇයි මේ හොතෝ තමයි නම තමයි ඉන්නේ ඇයි අපි මේ පරියන්කෙදි ගත්ත සතිය මේ විෂදෝ බලන්න පුළුවන් ගැතියයි සක්මන්ට ගෙනියන්නේ නැත්තේ සක්මණෙන් ඇති කරගන්න මේ සතිය අපි නවතක් ඇයි එදිනදා වැඩ වලට ගෙනියන්නේ නැත්තේ අන්තිමට එදිනදා වැඩවල පවා මේ තරමටම කැමමක් ගන්නකොට පිට බත් පිට අතටලා ගත්තාම ඒකේ හසවල් හයක් විතර කියනවා. අපි මේක අහපලා හොඳට දිවෙන් මත් කාලා ජීලින් නැති වුණොත් මේක අජීර්ණයට යනවා. එමනේ හොඳට මේක අහපලා හොඳට දිවෙන් මත් ගියවොත් අපිට හොඳට විසදෝ දක්වන්න පුළුවන් මේකේ ලුණු ගතිය, මේකේ කසර ගතිය, මේකේ මිහිරි පැණි රස ගතිය, මේකේ තිත්ත ගතිය, පැංගිරි ගතිය හොඳට දැක් ගන්න පුළුවන්. තව දුරටත් හොඳ රහපන්න බෑ. කොයි තැනින් පටන් ගත්තත් අන්තිමට කිරි ගහට ආවිලා තමයි නතර වෙන්නේ. ඕන දෙයක්. බොහෝ වෙලා අපාපා හිටියොත් අන්තිමට කිරි ගහ වෙනවා. ඒ වගේ තමයි ඕනෙම අරමුණ සතියකට ගෙරුවොත් ධර්ම රසය පාළ වෙනවා. ඒක නැති වුණොත් හකේ නැති වුණොත් මේ ධර්මයේ බොරුයි කිව්වොත් මොකද කරන්නේ? ඇත්ත ඒ පුද්ගලයා කියන වචනේ ඇත්ත. ඒ මොකද මේ සතිය ඇවිල්ලා නැහැ, කර්මන්නේ වෙලා නැහැ, අරමුණේ විදිහට ඝන විනිභෝගයට ගිහිලා ධාතුමනසිකාට යන්න දන්නේ නැහැ. ධාතුමනසිකාට ගියා නම් අනිවාර්යයෙන්ම ධම්ම රසය පහළ වෙනවා. ඒකෙන් අපිට එන ඕජාවක් තියෙනවානේ. ධම්මක් ශක්තියක් අරසාව. ඒකට කියනවා ධම්ම ඕජාව කියලා. ඕකකින් කිත්තක් තොල ගෑවුනොත් සංගේ බුද්ධය නම් කවදාකවත් ආයෙ පස්සට නම් ආරවන්න බෑ. ඒ කායනම තමයි. එදා ඉඳලා කවදා හරි මේක දවස පුරාම සාක්ෂාත් වෙනකන් හැම අරමුණකම සාක්ෂාත් කරනකන් යොදවලා බලන්න හදන ගතියක් හිතේම ගතියක්. අවශ්‍ය කරලා තියෙන අන්නේ දෙන්න එනකන් මේක කසකවල දෙන එකයි. මතු කරලා දෙන එකයි. මේ මට්ටමට යනකොට හිත විපස්සනාට දාන පුරුදු කරපු කෙනාට මොනම ආගමක වුණත් මොනම ඉස්ති පුරුෂ ලිංගික හිතයක් පැවිදි වුණත් පැවිදි වුණත් පුදුමාකාර ශක්තියක් එනවා කිසිසේත්ම කාගේවත් අධිකාරියට යටත් නැති තමයි විමුක්ති මාර්ගය මේකයි කියලා පුදුම විශ්වාසයක් සතිපට්ඨානය පිළිබඳව අර සත්‍තාන විසුද්ධිය ආදී ගති හැබෑනේ නැ කියලා පේන්න පටන් ගන්නවා. එතෙන් යන තෙක්ම ගුරුවරයාට වගකීමක් කියනවා. ගුරුවරයා එලවන්න ඕනේ පිටිපස්සේ යවමින්. නමුත් එතකොට ශිෂ්‍යයා ගුරුවරයාට එච්චර කැමති නැහැ ওই භාවනාවට ඔච්චරම මෙනෙහි කරන්න ඕනේද? ওই විදිහට මෙලවන්න ඕනේද කියලා හැම වෙලාවෙම බලනවා. ශනික ක්‍රම, ලේසි ක්‍රම, නානා ප්‍රක්‍රම මොන්නම ක්‍රමයක්වත් හරියන්නේ නැහැ වරද්ද වරද්ද කවදා හරි තමන්ම පිරිචිගතියට එනවා. ආපු දවසට තේරෙනවා තාම තමයි මොනම ලාභයක්වත් ලබලා නැහැ. මේ කරමු කිසිම දෙයක් ඉස්තර වෙනස්කමක් නෙවෙයි. ඒ වෙනලා තේරෙනවා මිනිස්සෙකුට මේ සතිපට්ඨාන උපදේශ ලැබුණොත් මේක සාක්ෂාත් කරන්න පුළුවන් කියලා. එහා පැත්තට යන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා. මේක තමයි අපි කියන්නේ මේ කුසල ඡන්දේ කත්තුකම්මේසා ඡන්දය නැවත නැවතත් ඒ ඡන්දයටම පණ දෙනවා. එන්නේ එන්නේ එන්නේ ශක්තිමත් කරනවා. කවදාකවත් ගුරුරය දෙන දෙයක් නෙවෙයි. ප්‍රාර්ථනා කරලා ගන්න දෙයක් නෙවෙයි. හිතලා ගන්න දෙයක් නෙවෙයි. ඒ කාන්තෙම රූප අරමුණකට නැවත නැවත හිත යොදවීමේ සතිය තීව්‍ර කිරීමම ගන්න දෙයක්. ඉතින් මේක අපි කවදා හෝ කළ යුත්තක් නම් ඉතාමත් හොඳ දේ තමයි ලෙඩ වෙනකොට වයසට යනකොට මරණයට කිච් වෙනකොට මේවට අපිට කරගන්න වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් උගක් වෙලාට වෙන්නේ නැහැ. ඉක්මනටම මේ කටයුතු මේ මූලික කටයුතු සම්පාදනය කරලා තිබ්බනම් අපිට ඕනේ අමලියකදී කරදරයකදී මේක ක්‍රියාවත් කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඒක ඒක විසින්ම තල්ලු කරන යන වේගයකට යනවා. මෙතෙන්දී තාමත් වැදගත් මේ ලෝකේ බුද්ධ ධර්ම පවතින හේතු වෙන ධර්මයක් ක්‍රියාත්මක වෙනවා. ඒ මොකද්ද? යම් කිසි කෙනෙක් මෙතෙන්ද ගියා නම් එතෙන්ද ගිහිල්ලා ඉන්න අනිත් කල්යාණ මිත්‍රෝ පේන්න පටන් ගන්නවා. ඒක තමයි තාමත් වැදගත් දේ මේ ලෝකේ සිටිය. අපි මේකට ගියේ නැත්නම් අපි හිතන්නේ මේ අනිකුත් ආගම් වල වගේ මේ බුද්ධ ධර්මවත් විකුණන්න හදන දෙයක් කියලා. කීයකට හරි කමන්න දෙන්න හදන දෙයක් කියලා. එහෙම දෙයක් මේකේ නැහැ. යම් කිසි මත් යම් කිසි කෙනෙක් මෙතෙන් ගියා නම් මම නැවතත් කියනවා මේක මහා ලොකු කේජු කෑමක් නෙවෙයි. මේ සාමාන්‍ය තමන්ගේ හැකියාව සද්ධා විදියේ සත් සමාධි ප්‍රඥා යන්තම් නැගිටපෙක විතරයි. එතෙන් ගියා නම් අපි මිනිස්සය කියලා බලන්නේ මෙන්න මේ ධර්ම දිනු කරපු මිනිසයා තමයි. ඒ ධර්ම දිනු කරු නැත්නම් ඉතින් තොගේට තමයි සලකන්නේ. විශේෂණය කරන්න වෙන්නේ. ඒ වගේම තමයි ඉතින් කියොත් දෙන්නේ එකතු වුණොත් 1 1 2 නෙවෙයි උතන. එකයි එකයි වෙච්චාම තුන හතරක් වෙනවා. පුදුමාකාර ගැම්මක් එනවා. තමන්ගේ මට්ටමේ තමන් එක ගමන් කරන තව කෙනෙක් දකින්න එක පවා. නමුත් දකින්න ඇහැ පෑදෙන්න එපායි. ඇහැ පෑදෙන්න නම් පතලා බෑ. දන් දීලත් බෑ, සිල් රැකලත් බෑ. සමාධි වඩලත් බෑ. මේ විපස්සනාම කරන්න. මේ සතියම ඉදිරිපත් කරගන්න. ඒකෝර තමයි මේක සතිපට්ඨානයක් වඩපත් වෙන්නේ. ඒ සතිපට්ඨාන ඕනේ අරමුණක ගන්න පුළුවන්. නමුත් කොයි අරමුණකින් හෝ මේ මට්ටමට ආවේ නැත්නම් ඉතින් අපිට කොහොමදාකවත් අපේ ඊගා චිත්තක්ෂණය අපිට සාතික කරන්න බෑ. මෙතෙන් ආවත් බෑ. නමුත් අපිට විශ්වාසයක් ඇති වෙන අප තුළ ඇත්තවෝ මේ සද්ධාදී ගුණ ධර්ම එකලස් කරගත්තොත් පෙළගසගත්තොත් ඒ කාන්තේම අපිට මේ தත්ත්වය නොදී අරින්න පුළුවන් జగතික ලෝකේ නැහැ. ඒ නිසා අපි කොයි වෙලාවක හරි උත්සාහ කරන්න ඕනේ මේ මට්ටම පන්නගෙන ඊට පස්සේ මොකද හේතුව ඊට පස්සේ ටික ඇත්තටම මේ පුද්ගලයා Taman විසින්ම කරනවා. ඒ නිසා මෙතෙන් එනකම්ම මේ සතිය සුපතිත්‍ත්‍ය සතියක්. හොඳට බේදි සත්‍යංග සතිපත්ඨානයක් භාවතපත් කරගන්න එකට කිසිම සරණක් නැහැ. එකම සරණ මේ විදිහට අපි වරද වරද කරලා කරලා කරලා කවදා හෝ හරියට මෙල්ලට වෙදිච්ච අනුකූල ශක්තිය ඇවිල්ලා අර කල්පසල ඡන්දයක් අර වීර්යයක් ඒ වගේම මුලින් මුලින් වරදගත් සත්‍යයක් මත පිහිටි සතිය ආවට පස්සේ නම් ලොකු සත්‍යක් ලොකු වෙනසක් ලොකු මේ මනුෂ්‍ය ආත්ම භාවය ලැබීමේ බුද්ධෝත්පාද කාලය ලැබීමේ තමන්න මේ අහකන ජීවනාසේ දේවල් ලැබීමේ කල්යාණ මිත්‍රාසේ ලැබීමේ බණ ඇහිීමේ පැවිද්දක් මේ ලෝකේ පැවතීමේ වටිනාකම තේරෙන්න පටන් ගන්නවා ඊට පස්සේ පුද්ගලයාට පැහැදිලිවම ලැජ්ජ බය පිහිටනවා සීලේක ගුණය තේරෙනවා කලියුත් නොකලියුත් තේරෙනවා හැබැයි වැරදි කරනවා තාමත් වැරදි කරනවා නමුත් අර වෙනද තරම් තමා වෙන්නේ නැතුව මුලින් මුලින් අල්ලීමට වැරදි වල තේරුම් අර ගන්නවා මතුවෙන අරමුණේ කර්මන්නේ ශක්තියක් ඇති වෙන පටන් ගන්නවා. ඉතින් ඒක නිසා අපි හිතා ගන්න ඕනේ අපි හමු වෙනවා නම් හමු වෙන්න ඕන නෝකටයි. අපි කරගෙන යන වැඩේ තවත් තේදවත්ව තවත් කුණුසුම තවත් සමීපව Tamange වැඩක් වඩ තේරුම් ගැනීමට හැම වෙලාවෙම අපි එකිනෙකාට අන්‍යෝන්‍ය වශයෙන් උපකාර කරන්න ඕනේ. එහෙම කර කර යනකොට අපේ ධර්මතාවක් වැඩෙනවා ශාසනයට අපි කළ යුතු කාරණාවක් සිද්ධ වෙනවා. ඒක තමයි අපි මේ 2550 ගිය වෙලාවේදී ශාසන රකින්නයි කියන්නේ. එහෙම නැත්නම් ගොඩක් දේවල් අද ලෝකෙ කෙරෙනවා. මොකද ඒකෙන් මේ වැඩේ කරනවාද කියන එක ඒ තාම තනියම කල්පනා කරා. අනේ දේවලු තනියම අකටේ උදව් කරනවා. නමුත් අපි මතක තියාගන්න ඕනේ කවදා හරි මේ ශාසනයේ අඩු ගානේ කැඳ වේලක් තරමවත් ඉදිරියට ගෙනියන්න නම් එක් එක්ක තුල හිත හරි හිත තුල හරි මේ සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව පිළිගන්න ඕනේ. එහෙම නැතුව තියෙන අනිකොත් මොනම ධර්මයක්වත් එච්චර පන්නේ හිටින්නේ නැහැ. එච්චර yaadෙන්නේ නැහැ. ඔක්කොම භෞතික වස්තු වල කම්පන වලින් ගැටේ යන්න පුළුවන්. මේක යන්නේ නැහැ. නිසා අපි අධිෂ්ඨාන කරගන්නව ධර්ම දේශනාවමාර වශයෙන් අපි තුල යම් ආකාරයක ශ්‍රද්ධාවක් තියෙනවනම් අපිට යම් ආකාරයක වීර්යයක් තියෙනවනම් ඒ ශ්‍රද්ධාවෙන් කස කැවිලා වීර්යයෙන් පණ පෙවිලා අපි ළඟ තියෙන මේ වැටි වැටි යන ශ්‍රද්ධාව සතිය අඛණ්ඩ සුපතිච්චිත සතියක් වඩපත් කරගෙන හරියට මෙච්චර සීක්‍රයෙන් වෙනස් වෙන අරමුණ මතත් tempat වෙච්ච අරමුණක් මත වගේ සාන්ත භාවයට හිතපත් කරන්න. අරමුණ යන වේගයෙන් හිත ගමන් කරමින් ශරීර tempatයක් තියා බලා ඉන්නා වගේ විපස්සනා සමාධිය ක්ෂණික සමාධිය පහළ කරගෙන ඒ ඒ ධර්ම වල නාම කොටස් රූප කොටස් වෙන් කරගෙන ඊට ඇතුළත අත්තාව සවිස්තර දකින්න මේ විදර්ශනා ප්‍රඥාව පහළ කර ගැනීමට නැත්නම් මේ කියන සද්ධා විදේක සමාධි ප්‍රඥා පහළ කර ගැනීමට අපි මෙතුආකාර රැස් කර ගන්නා ලද සියලු කුසල් සියලු කායික ප්‍රායෝගික ශක්තිත් මේ ධර්ම දේශනාවේ කලින් ආන ධර්ම දේශනාවලත් ඇති ධර්ම කරුණුත් ඒකාන්තයෙන්ම අපිට හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනාවෙන් අපි මේ ධර්ම දේශනාව අද මෙතනින් නැවත කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දිනාටම සුපතිත්ථ සතිය පිහිටාවා කියලා ප්‍රාර්ථනා කරනවා. පැයකට විනාඩි 15ක් විතර ගත වෙලා තියෙනවා මේ ඒ පැයකට වැඩි ගත වෙන එක මම දන්නේ කාගවත් එක විරුද්ධතාවක් තියෙනවද කියලා නැත්නම් කාලේ ප්‍රශ්නයක් නැද්ද? මොකද මට ආවට පස්සේ ටික කියලා ඉවර කෙරුවේ නැත්නම් අනිත් දවසේ කරන ගොඩක් කරලා මතක නැතිනවා. ඒ ආපු වෙලාව මේක කියන්න හම්බ වෙනවනේ වඩා හොඳයි. ඒක නිසා මේ කාලේ ටිකක් වැඩි වෙනවනේ කියලා සමාව වෙනවනේ මොකද රැය වෙනවා වැඩි. දවල් කාලේක නම් ඔගේ එක්ක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හොඳයි අපි මේක මේ ධර්ම දේශනා සභාව වාරේ සමාප්තිය දක්වා ඉස්සලා මේ දැන් මේ දේශනා වෙච්ච කාරණා පිළිබඳව වහා දැනගත යුතු නැත්නම් කිය යුතු කාරණාවක් තියෙනවා නම් අපි ඒකට සභාවට පොඩි ඉඩක් දෙමු. එහෙම නැත්නම් අපිට මේ තරම් ලස්සනට මේ බුද්ධ ශාසනය කටයුතු කරගෙන යන්න මේ තාකල් මේකට සුරතව පවත්වාගෙන ආපු ඒ වටිනා ආචාර්ය සත්පුරුෂ පරම්පරාව අපි තනුව වැඩි දෙමව්පියෝ ඒ වගේම මේ අපිට පේන්න ඉන්න මේ දේවල් රකින්න නැත්නම් මේ පින් පවර්ලා අපි ඥාතියින් ඉන්නවා නම් මේ වගේ පින් ගන්න කැමති නැත්නම් පින් පමුණුවලා අපටත් මේ කරගෙන යන වැඩ පිළිවෙල නිසා කවදාකවත් අමනෝච්චයේ අපණ්ඩිතයේගේ අසත්පුරුෂයේගේ දක්වන දර්ශනයක් නොවේවා අපට පඬිතේගේ ඇසුර සත්පුරුෂයන්ගේ ඇසුර නැවතනක් ලැබේවා විශේෂයෙන්ම අපි ඇතුළතින් පාර කරගත්තේ යෝනිසමනි කාර්ය පහළ වේවා ධර්මාධර්ම ප්‍රතිපත්ති ධර්ම ශ්‍රවණය ලැබීමේ නැත්නම් ඒ ධර්ම ලැබීමෙන්ම ලැබිය යුතු සෝවාන් ආදී මාර්ග ඥාන පිණිස මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනා ගාථාවෙන් අපි ඉම කරන්න බලාපොරොත්තු වෙනවා කාටරි මොනවද කියන්න කරන්න තියෙනවා නම් සුළු වේලාවක් ඒ සඳහා දෙන්න පුළුවන්. සමාධි භාවනාවට මුලික ප්‍රතිකාරයක් කරලා ඉස්සරහට යනවා. ඉස්ම ක්‍රියාවක් කියන එක හරියටම ගැන අවධානය යොමු කරලා විපාකයේදී උපමාවක් දීලා. එහෙමද සමාධිය දියුණු කරගෙන ඉක්වත් වෙලෙක විපස්සනා ප්‍රතිඥාණයට මම දේශනා මුලදී මතක් කරේ මේ සතියෙම සමත සමාධිය විපස්සනා සමාධිය දෙකම ඇති කර ගැනීම සඳහා ප්‍රයෝජනවත් කර ගන්න පුළුවන්. ඒකනම් සමත සමාධිය සඳහා කරන ක්‍රමේ නම් ඒ සතිපට්ඨාන සූත්‍රයේ කියන විදිහට සතෝ වාස සති සතෝ පස්ස සති ආදී වශයෙන් අරගත්තට පස්සේ බලන්නේ නම් ඇත්තටම හැකෙන තැන ඉඳලා තමයි. නමුත් බලන්නේ හුස්ම රැල්ල දිහා. විපස්සනා යෝගාවචරය ඇත්තටම බලන්නේ හැකෙන තැන ඉඳලා තමයි. බලන්නේ හැබැයි අත්දැකීම දිහා. එච්චරයි වෙනස. ඒ නිසා සමත යෝගාවචරය හුස්මේ දීක කෙටි බව මුල මැදාග වශයෙන් බලනවා. විපස්සනා යෝගාවචරය හුස්ම වැඩි වීම නිසා ඇතිවෙනා වූ කම්පන චංචල ගති උණුසුම් සිසිල් ගති ආදී ඒ කාය විඥානයේ ඇතිවෙන ස්වභාවික අරමුණ දිහා බලනවා. නාම රූප කොටස් දිහා බලනවා. මේ දෙකටම සත්‍ය අවශ්‍යයි. මේ දෙකටම සත්‍ය අවශ්‍යයි. අපි කියනවා නම් සීසෝ පෙත්තක් තියෙනවා. පෙත්ත කියලා තමයි සිංහලෙන් කියන්නේ ඉංග්‍රීසියෙන් කියනවා සීසෝ කියලා. ඔක වැඩ කරන්නේ අර මැද හරියට කියලා තියෙන මේ මොකක්ද කියන්නේ කනුවඩ තමයි. ඒ කනුවඩ ඉඳලා අපිට පෙත්තේ මේ පැත්ත බලන්න පුළුවන්, මේ පැත්ත බලන්න පුළුවන්. ඒ වගේ කනෝඩ හිතුවොත් තමයි වැඩි ලේසි. ඒ නිසා සතිය කරනකොට අනිවාර්යයෙන්ම හැපෙන තැනම තමයි මැදිහත් වෙන්නේ. හැපෙන තැන ඉඳලා ඒකට හේතු වෙන ආරම්භණය වෙන නැත්නම් ස්ට්‍රයික් එලිමන්ට් එක වෙන උලංගල දිහා බලා ඉන්නවනම් අපි කියන එකට සමත සමාධිය කියලා. නමුත් එතනම ඉඳලා අරක කරන්න බැරි යත්තන්න සමහර විටක කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා උලංග වැඩිම නිසා ඇතිවෙනා වූ අර අත්දැකීම කම්පන චංචල ගති උණුසුම් සිසිල් ගති ඒකට වැඩි උගාවක් යොහුසුලි. ඒකට කියනවා අපි සංස්කාර කොටස් කියලා. ඒ විදිහට සංස්කාර කොටස් තියා බලනවා නම් විපස්සනාව. එතකොට සර්වඥ දේශනාව හැටියට සමත පූර්වංගම විපස්සනාවක් යන්න පුළුවන්. ඒ කොහොමද හුස්ම රැල්ල දිහා හොඳට බලනද මම හිතන්නේ මේ ඉන්න හුඟ දෙනෙකුගේ ඒක තමයි කියේ ඒ හුස්ම රැල්ල මත හොඳට සමත සමාධියක් ගන්න. අරද සමත සමාධිය එක්ක ප්‍රථම ධානය, ද්විතිය ධානය ආදී ධානකට එකක් කරගෙන ඊට පස්සේ විපස්සනාවට යනවා. එතකොට සමත පූර්වංගම විපස්සනාව කියනවා. නමුත් සමහරුන්ට ඒ විදිහට යන්නෙම නැහැ. උලං ගන්න අහුවෙන්නෙම නැහැ. නමුත් ඒ වෙනුවට උලං ගන්න වැඩිම නිසා ඇති වෙන අත්දැකීම, අත්විඳීම හොඳට ප්‍රකට වෙනවා. මෙන්න මෙකේ කියනවා ආනාපානට වැඩි බිම්බීම හැකීම ප්‍රකට වෙනවා. ඒත් හැබැයි පාඩුවක් නෑ. එතකොට විපස්සනා පූර්වංගම සමතට යන්න පුළුවන්. යම් විදිහකට ඒ යෝගාවචරයට පුළුවන් නම් මේ මතුවෙන මතුවෙන අරමුණේ හොඳට සතිය කර්මන්නේ කරගන්න. එතෙන් ගියාට පස්සේ ඕනනම් ආයසරයක් අවශ්‍යතාවයක් නෑ. ඕනනම් සමතට යන්න පුළුවන්. මොකද හිතේ අර ගුණ ධර්ම ටික ශ්‍රද්ධා විදියේ සති සමාධි ප්‍රඥා වැඩනට පස්සේ කොණ්ඩේ තියෙනවා නම් දැහැතර බඳින්න පුළුවන් කියලා කතාවක් තියෙනවා. අපිට ඕන කරලා තියෙන කොණ්ඩේ තියෙනවා. නැත්තම් ඉතින් මොස්තර දාන්න වෙන්නේ කඩෙන් ගෙනාවු කොණ්ඩකින් තමයි. උගදෙනේ කඩ මොස්තර දාන්නේ භාවනා ලෝකේ කඩෙන් ගෙනාවු වයින් තමයි. සමන්ද කියලා ඒ ශ්‍රද්ධා විදියේ සමාධි ප්‍රඥා නැහැ. ඉතින් ගොඩාක් භාවනා જાති කියනවා. පොත්වල තියෙන දේවල් ගල් වටාරම් කටපාඩම් කරන කියවනවා. අරක ලැබුවා මේක ලැබුවා කියලා අරුන් ගන්නවා දෙනවා. ඉතින් අන්තිමට බලනකොට වෙලා තියෙන්නේ හදිස්සියකදී අමලියකදී හිතපු තැනවත් නැති වෙනවා. ඒක නිසා සමතපොබ්බංගම විපස්සනාවක් තියෙනවා. ඊට පස්සේ යුගනද්ද භාවනා කියනවා. වර එක සමත වරක විපස්සනා. මෙන්න මේකෙදී නම් ඉතාමත් වැදගත් වෙනවා හරියට Taman අත්දැකීම් කියන එක. මේක පැටලවිලක් නෙවෙයි. සමහරුන්ට හිතෙනවා වෙලාවක සමතේ. ඒක පරියන්ක හොඳට සමතේ වැඩ කරනවා. සමාලාට විපස්සනා වැඩ කරනවා. තව විදිහට කියනවා එක පරියන්කේදී හැපෙන තැන ඉඳලා හුස්ම රැල්ලේ හොඳට වැටෙනවා. තව වෙලාවකට වැටෙනවා හුස්ම රැල්ල නිසා ඇති වෙන අර කම්පන චංචල උණුසුම් සිසිල් ගති. දෙකම දෝෂයක් නෑ. හැබැයි හොඳට කිරි මෙව්වයි වතුර මෙව්වයි ගොම මෙව්වයි මුත්‍ර මෙව්වයි කියලා දැනගන්න ඕනේ. කනවා වුණොත් තමයි ප්‍රශ්නේ. කලවම් වෙන්නේ නැතුව ගෙනියන්න හොඳට වාර්තා කිරීමේ දක්ෂතාවය ඇති වෙන්න ඕනේ. ඒක නිසා ඔය ඉසන් වේදිත් මට යෝගාචර හම්බ වෙනවා කෝට්ටේ පාත්‍ර 500ක් හම්බ වෙනවා මෙතෙන් හම්බ වෙනවා මගේ කතා ස්වරූපේ මනාපේ ප්‍රකට භාවයේ මේ ප්‍රමුඛ භාවයේ මම විපස්සනාට දුන්නට උගවදෙනකොට අදාහ ගන්න බැරි තරම් මේ ගෙවල් දරවල මේ තරම් විශාල ප්‍රසතියකි උගවදෙනගේ සමතේ හරියilla කියනවා එහෙම වෙනකොට මම කරන්නේ සමතේ දිගේම තව දියුණු කරනවා මොකද මේ පුද්ගලයාගේ තියෙන විශේෂ ගතිය නිසායි නැත්නම් ඇත්තටම සමතේ කරන්නේ මේ විශේෂ පරිසරය අවශ්‍යයි. නමුත් මේ අත්ව දැනටම ඒ තියෙන සබ්බ සංසාර බය දකපු නිසා හෝ එයින් ගැලවෙන්න තිය ආශාව නිසා කොහොම හරි තමන්ගේ නිවසේ කෝවිලක් පන්සලක් බවට පත් කරන කටයුතු කරනවා. එහෙමනම් හොඳම දේ තමයි මේ සමත සමාධිය දිගේ ඉදිරියට ගිහිල්ලා එතකොටත් අර සද්ධා විද්‍ය සත් සමාධි ප්‍රශ්න වැඩිමක් සිද්ධ වෙනවා. ඒක පස්සේ විපස්සනාට යනවා. ඒ නිසා කොයි එකද ඉස්සර කරන්න ඕනේ කියන එක ඉතර වැදගත් නෑ. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ ආනාපානට හිත දාලා හිත මොකද්ද කියවන්නේ කියලා බලන එකයි තියෙන්නේ. ඒකට මම දෙන්නේ නිදර්ශනේ තමයි ඒ ලංකාවේ නම් ওই පොඩි එකෙක් ඉපදිච්චා මිදුණු කට ගන්නවා කියලා එකක් වුණා. ඉපදිච්ච ගමන් කරන එක නෙවෙයි. ඒ වෙලාවට කරන්නේ මේ පොඩි ළමයි කැමති ඔක්කොම දේවල් ගෙනලා වටේට තැම්පත් කරනවා. කෑමක් තියෙනවා, පොත්පත්ුත් තියෙනවා, යන්ත්‍ර සූත්‍ර උපකරණ කියලා පොඩි එකා මැදින් ගෙනත් තියෙනවා. කැමති දෙයක් ගන්න කියලා. අම්මත් බලනවා තාත්තත් බලනවා ඊළඟටත් බලනවා මේ මොකද්ද මේවා අල්ලන්නේ කියලා. ඒකෙන් කියනවා මෙයා ඉස්සරහට මේ පැත්තට යයි කියලා. ආන්නේ වගේ දුන්න දෙනවා මිස පොඩි එකාට කියන්න අර කන්නේ පොතක් කරගන්න, කෑම ගන්න. එතකොට ඒක ඉඳුරකට කෑමක් වෙන්නේ නැහැ. අන්නේ වගේ සතියට හොඳට ආනාපාන කරන්න ඉස්සලා හොඳට පරියන්කේ ඉඳගෙන පරියන්කේ හොඳට සමබර කරලා ඒක අමතක කරලා ආස්වාද ප්‍රසවාසයෙන් වෙන්න ඇරලා හොඳට ආස්වාද ප්‍රසවාසය දිහා බලන්න. මේ ආධුනිකයන් නෙවෙයි පරණ ගතියත් මේක කරන්නේ. එතකොට තමයි තේරෙන්න පටන් අරගන්නේ තමයි වැටෙන්නේ අතහිත ස්වභාවයෙන් යන්නේ ඒ අරමුණටද මෙතන අරමුණ වෙනවා අරමුණ කරනවා කියන එක අදහස් කරන්නේ ආනාපා මේ හුස්ම රැල්ල හුලන් රැල්ල එහෙම නැත්නම් මේ අරමුණ නිසා ඇති වෙන කඩුපපන්නේ වශයෙන් ඇති වෙන කම්පන චංචල උණුසුම් ගතිද දෙකම වළංගුයි දෙකම වළංගුයි නම් අවශ්‍ය කරලා තියෙන මේක හරියට ඒ විෂදව වෙන්කොට දැනගන්න ශක්තියයි එතකොට අපිට හිතා ගන්න පුළුවන් මේ සමතේදී ඉස්සර වෙන්නේ විපස්සනා නැත්නම් දෙක යුගනද්දෝද යන්නේ කියලා. ඒ නිසා ප්‍රඥාව අපේ කොහොඳයි මොකද මම මුලිකුත් මතක් කරේ ඒකයි. අර පෙට්‍රෝල් වාහනයකට ඩීසල් දැම්මා වගේ මේ සමත කරන ගැටේ මේ විපස්සනා උපදේශ රසයවත් විදිහට දීපුවාම පටල වෙනවා. ඒත් මන්ට ඒකට කරන්න දෙයක් නැහැ මොකද මෙතන දෙපීසම ඉන්නවා. කාටත් සාමාන්‍යයෙන් යමක් කමක් දැනගන්න පුළුවන් නිසා මම මුලින්ම කිව්වේ මේ උපදේශ පන්ති දෙක දෙකට ක්‍රියාත්මක වෙන්න ඕනේ. යුගනන්ද කරන කටයුතු දෙකම ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා ඒවා හැම වෙලාවෙදීම ධර්ම සාකච්ඡාවලදී කමතහ සුද්ධ කරන වෙලාවෙදී තමන්ගේ තම වැඩියට බහ ගන්න හැටි අත්දකින්න දෙය කියනවනම් ඕන වෙලාවක ගුරුවරයාට පුළුවන් ඉන්න තැනින් තව පියවරක් ඉදිරියට යන්න උපදෙස් දෙන්න. ඉස්සරහයි ඒක පිළියෙත් ප්‍රශ්න ඉදිරිපත් වෙන්න නැත්නම් අපි මම අර කලින් සඳහන් කරපු විදිහට ගාථා සජ්ජායනා කරලා අපි මේ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ වාරය સમાપ્ત කරන්න අපි බලාපොරොත්තු වෙනවා.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 හෝතු යාව නිපාන පත්‍ත්‍යා